නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් නාම රූප ධර්මතාවය අවබෝධ වෙන්නේ කෙසේද කියන එක. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ ධර්මතාවය මේ මෛත්‍රී වාක්‍ය තුලින් මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා නාම රූප ධර්මතාවයේ පිළිබඳ විශාල අවබෝධයක් ලබලා ඒ අවබෝධය තුලින්ම මාර්ගඵල නිවන් අවබෝධය කරගනි. නාම රූප ධර්මතාවයේ තුල සෝවාන් සකෝදාගාමි අනාගාමි අරියත් වන්නේ කොහොමද? සාමාන්‍ය නාමය රූපය මෙවැනි මාර්ගඵල ඥාන බවට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ උදෑසන අපගේ විශේෂ අවධානම සියලු සත්ත්වයෝ සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන මේ මෛත්‍රී වාක්‍ය ආරම්භ බලනකොට මේ හැම වාක්‍යයක්ම අපට ආශිර්වාදාත්මක වාක්‍යයක් වශයෙන් මෛත්‍රී සජ්ජායනාවක් වශයෙන් පෙනුනට මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා දීර්ඝකාලීනව නැවත නැවත මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන විට මේ භාවනා යෝගියාට දැනෙන්න පටන් ගන්නවා තමන් විසින් නාම ගොඩක් සජ්ජායනා කරන බව සුවපත් භාවය කියන එක නාමයක් නිදුක් භාවය කියන එක නාමයක් නිරෝගී භාවය කියන එක නාමයක් එහෙනම් නිරෝගීමත්කම සුවපත්කම නිදුක්කම කියන මේ නාම තුන තමන් විසින් නැවත නැවත සජ්ජායනා කරන බව තමන්ට වැටහෙනවා. නාමයන් නැවත නැවත සජ්ජායනා කරනකොට ඒ ඒ නාම පිළිබඳව අපගේ විඥානයේ තියෙන තැම්පතුව ඒ ඒ නාම පිළිබඳව අපට ඇති අවබෝධය කරන කොටගෙන මේ විඥානය තුල විවිධාකාර රූපම වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ගාක නමක් කියලා මේ අසවල් ගහේ කොළයක් ගේන්න කිව්වම ඒ නම කියනකොටම ඒ ගා මැවිලා ඉවරයි. ඒ ගා පිළිබඳව රූපය අපි තුල නිර්මාණය වෙලා ඉවරයි. එහෙනම් නාම ඇදෙන සෑම මොහොතක් තුලම රූපත් ඇදෙන බව මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ලෝභ දේශ මොහ රාග කියන මේ අකුසල මූලයෝ කොහොමද මේ චෛතසිකයක් තුළ නිර්මාණය වෙන්නේ එහෙනම් නාමයක් බවට මේක නිර්මාණය වෙලා මේ නාමය තුලින් තමයි මේ රූප අටගන්නේ අපි දන්නවා අසුවලා මගේ අතුරා කියලා හිතනකොට අතුරාගේ රූපය ස්වභාවිකම නිර්මාණය වෙනවා. දකින්නට අකමැති ප්‍රියමනාපතාවයක් නැති ඕනම වෙලාවක ඉන්සා වේදනා පීඩා කරන්න පුළුවන් රූපයක්ම වෙනවා. ඒ වගේම තමයි මිතුරා කියන නාමය සජ්ජායනා වෙනකොට ිතවතා කියන නාමය සජ්ජායනා වෙනකොට දකින්න කැමැති බොම ප්‍රියමනාප උපස්ථාන කරන්න කැමැති ඇසුරු කරන්න කැමැති රූපයක් ඇදෙනවා. එකම මිනිසත් කය එකම මිනිසයා කාලයක අපට ිතවත් වෙලා කාලයකින් එයා අතුරෙක් වුණා නම් එයාගේ ිතවත්කම මෙනෙහි කරනකොට මිතුරා කියන ස්වરૂපය මැවෙනවා නැවත ිතවත්කම නැති වෙච්ච කාලය මෙනෙහි කරනකොට අතුරා කියන ස්වરૂපය මැවෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ නාම අපේ තුල සජ්ජායනා වෙනකොට ඒ සජ්ජායනා වෙන සෑම නාමයක්ම රූපයක් බවට පත් වෙනවා. ඒ නාම රූප තමයි ලෝභ දේශ මෝහ රාග බවට පත් වෙන්නේ. කාන්තාවක් මෙනෙහි කරනකොට ඉස්සෙල්ලාම කාන්තාවගේ නාමය මෙනෙහි වෙනවා. එහෙම නැත්නම් රූපය මෙනෙහි වෙනවා. රූපය මෙනෙහි වුණාම ඒ රූපය කරනකොටගෙන රාගය කියන ධර්මතාවයේ අකුසල මූලය අපි තුල අට ගන්නවා. ඉස්සෙල්ලාම නාමය මෙනෙහි වෙනවා. එහෙම නැත්නම් රූපය වෙනේ වෙනවා. ඒ නාමයේ රූපය තුලින් භාණ්ඩය අවබෝධයටපත් වෙනවා. පසුව ඒක තුලින් ලෝභය අට ගන්නවා. එහෙනම් මේ භාවනා යෝගියා සුවපත් භාවය, නිදුක් භාවය නිරෝගී භාවය කියන මේ තුන පැත්තකින් තියලා ප්‍රඥාවට සමවැදිලා කල්පනා කරනවා මේ වචන තුන සජ්ජායනා කරන විට මා තුළ නිර්මාණය වෙන ධර්මතාවය ගොඩාක් ගැඹුරුයි මේ හැම දේ තුළම නාම රූප පවතිනවා ඒ නාම රූප එකතු වෙන ඒක රාශි වෙන සෑම තැනම ලෝභ දේශ මොහ රාග අට ගන්නවා මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ ධර්මතාවයෙන් නිදහස් වෙන්න නම් නාම රූප ඇති වෙන්නේ නැති ඇති වුණත් ක්ලේශ ධර්මයන් අට ගන්න නැති මෛත්‍රී වාක්‍යයක් නිර්මාණය කරන්නට ඕනේ. එහෙම සජ්ජායනා කෙරුවොත් තමයි මම සසරින් එතර වෙන්නේ. නැතුව මම නාම රූප නිර්මාණය කරමින් ඒක තුලින් කෙලෙස් ධර්මයන් නිර්මාණය කරනවා නම් මේ මෛත්‍රී භාවනාවම ඉපදීමට හේතුවක් වෙනවා. මේ සජ්ජායනා කරන භාවනා යෝගියා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ වාක්‍ය නැවත නැවත සජ්ජායනා කරන්නට පටන් ගන්නකොට එයාට තේරෙනවා ලෝක සත්වයා පිළිබඳ මා කරුණාවක් පාළ වෙලා සියලු සත්වයන්ගේ විමුක්තියේ අවශ්‍යතාවය තමන් තුළ අටහරගෙන සියලෝම දෙනාගේ ಗುಣධර්ම වැඩිලා ඒ හැය හැමෝම ගුණයාපත්කමෙන් පිරෙනවා දකින්න තමන් තුළ බලාපොරොත්තු ඇති වෙලා ඒ නිසා තමයි සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය ලෝක සත්‍ය වෙනුවෙන් සජ්ජායනා කරන්නේ එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා දුක ඇතිවීමටත් ලෙඩ ඇතිවීමටත් කිසිම සුවපත් භාවයක් ඇති නොවන්නටත් සාප වශයෙන් මේ තුනම අපි සජ්ජායනා කෙරුවොත් ඒ භාවනාව මොන වගේ එකක්ද කියලා බලනකොට ඒක තුළින් මේ ලෝකේන සත්‍යය කෙරෙහි තියෙන ද්වේෂසාගත ගතිය, වෛරසාගත ගතිය, තරහාසාගත ගතිය ඇති වෙලා ඒ අයට විශාල අකටයුතු වෙනවා අපි තුල ද්වේෂය වැඩෙනවා. එහෙනම් අපට අතිරුකම් කරපු අපට විශාල වේදනා හිංසා කරපු අපේම පවුලේ හැය මෙනෙහි වෙනකොට පුදුම තරහක් ඇති වෙනවා. මේ මිනිස්සු අපට ඇයි මේම කළේ? අපේම කටේ ඇයි මේම අපට කළේ? අපි ඒගොල්ල වෙනුවෙන් මෙච්චර මාන්සි වෙලා දුක් වුණා. නමුත් ඒගොල්ලෝ ඇයි අපට මේ විදියට සැලකුවේ? කිසිම කෙලෙසේ ಗುಣධර්මයක් නැහැ. කිසිම මනුස්සත්වයක් නැහැ. තිරිසන් වාගේ ඇසිරුණා. අපගේ ජීවිතවලට මා විශාල දුක්ඛන්දරාවක් ගෙනල්ලා දුන්නයි කියලා අපේ ඇයට සාප කරනකොට, නිନ୍ଦා අපහාස කරනකොට, සිතවිලි වලින් බැනවදිනකොට අන්න බලන්න මෛත්‍රී භාවනාවේ අනිත් පැත්ත. එහෙනම් අපි මේ ලෝක සත්‍යයට යාපත සිතනකොට යාපත් දේවල් මෙනෙහි කරනකොට ආශිර්වාදාත්මක දේ කරනකොට ಗುಣධර්ම වැඩෙනවා සාප කරනකොට නිନ୍ଦා හපාස කරනකොට අගුණ වැඩෙන්නේ වැඩිලා තියෙන ಗುಣධර්ම ටික පිරියනවා එහෙනම් ಗುಣධර්ම ටික පිරීම තමයි අගුණයක් වශයෙන් අගුණ වැඩෙනවයි කියන වශයෙන් අපි සලකන්නේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මංගල වාක්‍ය නැවත නැවත සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝක සත්වයා පිළිබඳව තමන් තුළ ලෝභයක් තියෙනවා මේ ලෝභය නිසා තමන් තුළ බලාපොරොත්තුවක් ඇති වෙලා ඒ නිසා තමන් මේ ලෝක සත්වයා පිළිබඳව මහා කරුණාවෙන් බැඳිලා එනම් මේ බැඳීම පිළිබඳ අවබෝධය ඇති වෙනවා එනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට මම ඉන්සා පීඩා කරන්නේ නැහැ. ඉන්සා පීඩා නොකර උදව් උපකාර පමණක් කරමි. උදව් උපකාර කරලා ඒ අයට යහපත් දේ කරමි කියන নানা ප්‍රකාර ප්‍රතිපත්ති හරමුණු Taman තුලින් නිර්මාණය වෙලා. එහෙනම් සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන මේ නාම ධර්මතාවය Taman තුළ හටගත්තාට පස්සේ ඒ නාම ධර්මතාවයම රූප ධර්මතාවයේ බවට පත් වෙනවා. ඒ රූප ධර්මතාවයම Taman තුළ කර්මයේ බවට පත් වෙනවා. ඒක අකුසල කර්ම වෙන්න පුළුවන්, කුසල කර්ම වෙන්න පුළුවන්. එනම් Taman යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම රූපේ මවාගෙන එයාට විතරක්මම කියනවා එයාගේ අසනීප සනීප වෙන්න ඕනේ සුවපත් වේවා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩනවා. එහෙනම් ඒ මෛත්‍රිය තුලින් Taman ලෝභය ප්‍රගුණ කරනවා. ආත්මార్థකාමීත්වය ප්‍රගුණ කරනවා. තමකම වර්ධනය කරනවා. ඒ කියන්නේ මාන්නය වඩනවා. එහෙනම් මේ විදිහට බැලුවාම මෛත්‍රී භාවනාව තුලින් අකුසල මූල වැඩෙන අවස්ථාද තියෙන බව අපට වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රී භාවනාව වඩනකොට අතුරෙක් දියා මෙනෙහි කරගෙන මේ අතුරාගෙන් මට කරදර නොවෙන්නට ඕනේ මේ අතුරට මෛත්‍රී කරලා අතුරාගෙන් මම බේරෙන්නට ඕනේ අතුරට ගොඩාක් මෛත්‍රී කරනකොට මේ තරංග නිසා යාගේ සිතුවිලි වෙනස් වෙලා එයාගෙන් ඇතිවෙන්නා වූ කරදර නිසා පීඩා අඩු වෙලා එයාගේ කර්මයෙන් මං නිදහස් වෙනවා කියන බලාපොරොත්තුවෙන් අතුරාගේ රූපය මවාගෙන නැවත නැවත මෛත්‍රී කරනකොට බලන්න අපි නොදැනුවත්වම අපට එක දෙයක් වෙලා මොකද්ද අපි විශාල බලාපොරොත්තුවක් ඇතුව ඒ මත් අතුරාගේ වේදනා පීඩා කරදරවලින් නිදහස් වීමේ අර්ථයෙන් පරමාර්ථයෙන් අපි මේ මෛත්‍රී භාවනාව කරනවා එහෙනම් මෛත්‍රී කරන්නේ නිවන පිණිස නෙමෙයි අතුරාගේ හිංසා පීඩාවලින් බේරීම පිණිස එනම් එක ආත්මාර්ථකාමී පුද්ගලික වාසිය තකා කරන භාවනාවක් වෙලා එනම් ඒක අකුසල මූලයක් බවට තමයිපත් වෙන්නේ. එනම් කිසියම් බලාපොරොත්තුවක් නැතුව දස පාරමිතාව තමන් තුළින් සම්පූර්ණ වෙන පරිදි මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ මෛත්‍රී භාවනාව අපේ සංසාර විමුක්තිය පිණිස වෙනවා. එනම් මෛත්‍රී භාවනාව කොහොමද කළ යුත්තේ? නාම රූප ඇති වෙලා ඒ නාම රූප වලින් කෙලෙස් ධර්මයන් අට නොගන්න පිණිස ඒ කෙලෙස් ධර්මයන් නිසා තමන්ගේ භවගාමි ජීවිතයට අකටයුත්තක් නොවන පිණිස මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන්න ඕනේ. දැන් බලන්න මාමූදේ විශාල වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි පොල් කට්ටකට වතුර ගත්තාම පොල් කට්ටකට වතුර ගත්තයි කියන එක මාමෝදෙන් මැනලා බලන්න පුළුවන්ද? එහෙනම් අපි බාල්දියකට වතුර අරගෙන පණිට්ටුවකට වතුර අරගෙන ඒක වෙන් කරලා තිබ්බාම මාමෝදේ වතුර ප්‍රමාණය අඩුවක් දකින්න පුළුවන්ද? එහෙනම් ඒ විදියට කොච්චර වතුර ගත්තත් මාමෝදට දැනෙන්නේ නැහැ ප්‍රමාණය එක හා සමානව තියනා වාගේ අපි මේ ලෝක සත්වයාට මෛත්‍රී කරනකොට මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට අර මාමෝදයෙන් වතුර ගත්තා වාගේ කිසිම වෙනසක් නැතුව පරිපූර්ණත්වයෙන් යුක්තව ඒ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා වෙන්නට ඕනේ. එහෙනම් සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන වාක්‍ය අපි නැවත නැවත සජ්ජායනා කරනවා. ඒක තුලින් අපේ විඥාණයට කිසිම අඩුපාඩුවක් ඇති වෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නේ මේ විදියට අපිට මෛත්‍රී කරන්න පුළුවන් මේ වාක්‍ය සජ්ජායනයේ තුලින් අප තුළ වෙනසක් දකින්නට නොලබනවා නම් අන්න එතකොට තමයි මෛත්‍රී භාවනාව නිවැරදි මේ සජ්ජායනා කිරීම තුළින් අපෙන් මේ ලෝක සත්වයට යමක් ලැබෙනවා සියලු සත්වය සුවපත් වෙනවා මම හැමෝටම නිදුක් භාවයේ දුන්නා නිරෝගී භාවයේ දුන්නයි කියලා තමන් මෙනෙහි කරනවා නම් අන්න එයා දීපු දාණය පිළිබඳ එයා නැවත නැවත කල්පනා කරනවා එහෙනම් තමන් දෙන දේ පිළිබඳ තමන්ට අදහසක් තියෙන්න බෑ හේතුව ඒ දෙන්නේ දානයක් එහෙනම් ලෝක සත්වයාට සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය දෙන කෙනා ඒක නැවත මෙනෙහි කරනවා නම් ඒකේ ආනිසංස මෙනෙහි කරනවා නම් මම මෙච්චර වෙලාවක් මෙච්චර කාලයක් මෛත්‍රී භාවනාව වැඩුවයි කියලා කියනවා නම් එයා තුල දෝෂයක් තියෙනවා ඒ දෝෂය තමයි එයා දුන්න දාණය අදින්නා දාණය වෙලා එහෙනම් සියලු සත්වයන්ට යමක් දීලා මම මේ මේ දේවල් දුන්නයි කියලා හිතනවා නම් ඒක තුලින් ඒ දීපදේ ආනිසංස නැති කරනවා ක්ලේශ ධර්මයක් බවට පත් වෙනවා. එනම් ඒකේ බලාපොරොත්තුව තියෙනවා, මතකයේ තියෙනවා, Taman තත් ගොඩාක් කට්ටිට කියනවා මෛත්‍රී භාවනා පැය 100ක් කළා කියලා. එහෙනම් ඒක තුළින් Tamanගේ ආහංකාරය උඩඟුව මාන්නේ හදනවා. එහෙනම් ඒකම Tamanට දුකක් වෙන්න ඉපදීමට හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් නිවැරදි මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද? Taman සජ්ජායනා කරන වාක්‍ය තුළින් ලෝකයට සෙතක් වෙනවා Tamanටත් සෙතක් වෙනවා හැබැයි ඒ සෙත පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ ඒ කියන වාක්‍ය තුලින් නිර්මාණය වෙන නාම රූප ධර්මතාවයන් තුලින් කිසිම ක්ලේශයක් නිර්මාණය කරගන්න අන්න මේ විදිහට මේ භාවනාව කරනකොට නැවත නැවත මේ වාක්‍ය සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට විශාල අවබෝධයක් ඇති වෙනවා මේ සෑම වාක්‍යයක් තුළ තියෙන ධර්මතාවය පිළිබඳව. එහෙනම් සුවපත් භාවය කියනක එක නාමයක් වුණාට ඒක තුළින් නිර්මාණය වෙන රූපය වෙනස්. නිදුක් භාවය කියන එක එක නාමයක් වුණාට ඒක තුළින් නිර්මාණය වෙන රූපයක් ගොඩාක් වෙනස්. සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය කියන එක පතනකොට ඒක තුළින් නිර්මාණය වෙන රූපයත් ආත්පසින්ම වෙනස්. ඒකට හේතුව තමයි අපේ සුවපත් භාවයේ මොන වගේ සුවපත් භාවයක් වශයෙන් සලකනවද? නිදුක් භාවයේ මොන වගේ නිදුක් භාවයක් වශයෙන් සලකනවද? නිරෝගී භාවය මොන වගේ නිරෝගී භාවයක් කොට සලකනවද කියන මේ අදාස අනුව මේ අවබෝධයට අනුව ඒ මැවෙන රූප වෙනස්. එහෙනම් තේ ටික බොමුන් කියලා කිව්වම තේ ටිකක් අදලා අපට පූජා කරනවා. ඒ ගිලම්පස දාණය ඒ පුද්ගලයාට සාපේක්ෂවයි නිර්මාණය වෙන්නේ. සමහර විට අපි හිතනවා ගොඩාක් පෑදෙලිව හොඳට හදලා කාට හඩුවෙන් දාලා ඉඟුරු දාලා හදලා දුන්නත් බොහොම හොඳයි කියලා. නමුත් ගිලම්පස ටිකක් බොමු කියලා කිව්වම ඒ ගත් කියපු ඒ ස්වාමින් වහන්සේගේ හදාස තියෙන්නේ උන්ට කාට දාලා හදන්න ඕනේ කළු පාටට තියෙන්න ඕනේ කියන අදහස නම් කවදාවත් අපට අඩු කාටෙන් ඉඟුරු දාලා හම්බෙන්නේ නැහැ. අපට හම්බෙන්නේ තිත්ත වෙච්ච වැඩි කාටෙන් යුක්ත ගිලම්පස දානයක්. එහෙනම් මේ සෑම නාමයක්ම ඇයෙනකොට ඒ නාමය තුලින් අටගන්නා වූ රූපය විඥානයේ තින තැම්පතුවට හදාළ කාරණාවක් මිසක් ඒක අපට ඕන විදිහට වෙනස් කරන්න බෑ. එහෙනම් තම තමන්ගේ ඡන්දය එහෙනම් තමන් තමන්ගේ කැමැත්ත, තම තමන්ගේ අවබෝධය මත ඒක තීරණය වෙනවා. එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි සජ්ජායනා කරනවා සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය මේ භාවනාව සජ්ජායනා කරන සෑම කෙනා තුළම නිර්මාණය වෙන රූපවල වෙනසක් තියෙනවා නාමවල වෙනසක් දෙනවා. මේකට හේතුව මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා සෑම නාමයක් රූපයක්ම නිර්මාණය වෙන්නේ තමන්ට සාපේක්ෂව තමන්ගේ ප්‍රඥාවට සාපේක්ෂව එහෙනම් තව කෙනෙකුට ඉතන රූපය තමන්ට හිතන්න බෑ තව කෙනෙකුට පේන රූපය තමන්ට පේන්නේ තම කෙනෙකුට ඇයෙන ශබ්දය තමන්ට ඇයෙන්නේ එහෙනම් මේ ලෝකයේ කෝටි 800ක් ඉන්නවා නම් එක එක පුද්ගලයාට සාපේක්ෂව එකම රූපය වෙනස් වෙලා විවිධ රූප වශයෙන් පේනවා එකම නාමය වෙනස් වෙලා විවිධ ශබ්ද වශයෙන් අයනවා මේ අවබෝධය ඥාණය මේ භාවනා යෝගියාට පාළ වෙනවා මේ අවබෝධය පාළ වුණාම මේ භාවනා යෝගියා මේ ලෝකේ හැම දෙයක්ම Tamanට සාපේක්ෂව වෙන දෙයක්. එහෙනම් මේක වෙනස් කරන්න Tamanට පුළුවන් කමක් නැහැ. එහෙම වෙනස් කරන්න විශාල බව මේකත් එක්ක යුද්ධයක් අල්ලන්න ඕනේ. මේකට ප්‍රතිවිරුද්ධ පටිසෝතගාමිත්වය පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරොත් තමයි මේක ක්‍රමානුකූල වෙනසක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ ලෝකයේ කිසිම දෙයක් Tamanට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියන අවබෝධ ඥානයපත් වුණාම එයා මේ ලෝකේ මොකවත් වෙනස් කරන්නේ එයාට අවශ්‍ය දේ මොනවද? මේ මෛත්‍රී භාවනාව කිරීම. එහෙනම් කිසිම දෙයක් වෙනස් නොකර එයා මේ වාක්‍ය පමණක් සජ්ජායනා කරනවා. වාක්‍යයක් වශයෙන් දකිනවා මිසක් ඒක තුලින් ලෝකයාට වෙන්නේ මොනවද? එහෙම වුණාම ඒකේ ආනිසංස වශයෙන් මට මොනව ලැබෙයිද? මේක සජ්ජායනා කරනකොට ಗುಣධර්ම වැඩෙයිද? ඒ ගුණධර්ම නිසා ලෝකයාගෙන් ගෞරව ප්‍රශංසා කීර්ති නම්බු නාම ලැබෙයිද ලෝකයා ඉදිරියේ Tamanගේ විශේෂ ගෞරවයක් ඇති වෙයිද මේ කිසිම දෙයක් එයා බලාපොරොත්තු වෙන්නේ හේතුව එයා දන්නවා මම ಗುಣධර්ම වඩන්නේ අනිත් අයගෙන් ප්‍රශංසාව කීර්තිය ගෞරවය පිණිස නෙමෙයි ಗುಣධර්ම වඩන්නේ මගේ යාපත පිණිස මගේ විමුක්තිය පිණිස මාගේ නිවීම පිණිස කියන එක අවබෝධ කරගෙන එයා මෛත්‍රී වඩන බව කිසිම කෙනෙකුට එයා පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් විදියට මිනිසුත් එක්ක එකතු වෙලා එයා ජීවත් වෙනවා. හැබැයි ඇතුළතින් එයා සතරමා භූතයගෙන් මෛත්‍රිය වඩනවා. එහෙනම් මෛත්‍රී භාවනාව තුළ තියෙන ප්‍රඥාවට ගෝචර වෙන ගොඩාක් ගැඹුරු ධර්මතාවයක් තමයි අපි ලෝකෙට මොනවද දෙන්නේ ඒක හතර පොලක තැම්පත් වෙනවා එකක් තමයි මේ විඥානයේ තැම්පත් වෙනවා අපේ මොලේ සෛලවල තැම්පත් වෙනවා අපේ ලේවල තැම්පත් වෙනවා එළිය විශ්වයේ විශ්ව ශක්තියේ තැම්පත් වෙනවා එහෙනම් අපි යම්කිසි දෙයක් සජ්ජායනා කරනවා නම් ඒ කරන දේ තැන් අතරකින් තැම්පත් වෙනවා සතරමා භූතයගෙන් මේ ලෝකේ නිර්මාණය වෙච්ච නිසා එහෙනම් අපි වෛරයක් අපි මෙනෙහි කරනකොට අපි තරාවක් මෙනෙහි කරනකොට ද්වේෂසාගත චෛතසිකයක් අපි තුල මෙනෙහි කරනකොට ඒ තරංගය අපි තුල තැම්පත් වෙලා විශ්වයේ තැම්පත් වෙලා අපට අපට ඕන විදිහට කිසිම තැනක ඉන්න දෙන්නෙත් නැහැ. ලෝකයේ කිසිම තැනක ඉන්න දෙන්නෙත් නැහැ. එහෙනම් මේ ලෝකයේ කිසිම තැනක අපට ඉන්න සුදුසු නැහැ. හැමතැනින්ම අපට ඉන්සාව, පීඩාව, වේදනාව අට ගන්නවා. සමහර වෙලාවට අපේ ගුණාංගවල අඩුපාඩුකම් තියෙනවා. සමහර ಗುಣ තියෙනවා. ඒ ಗುಣවල අඩුපාඩුව කොච්චරද කියලා කිව්වනම් මිනිස්සු කවුරුත් ඒ ಗುಣවලට කැමති නෑ. එහෙනම් අපි කාට හරි නිନ୍ଦා අපාස කරලා ඒ නිନ୍ଦා අපාසය අපේ ගුණාංගයක් කරගෙන අපේ විවේචනාත්මක භාවය හැමදාම කරනවා නම් ඉන්න තැන්වල කට්ටිය අපට විරුද්ධ වෙනවා අපට එතනින් යන්න වෙනවා තවත් තැනකට ගියාම එතන කට්ටියත් අපට විරුද්ධ වෙනවා එතනනොත් යන්න වෙනවා එහෙනම් ජීවිත කාලය පුරාම මේ අඩුව හදා ගන්නකම් එයාට ලෝකයේ කොහෙවත් ඉන්න තැනක් නැහැ, ඉන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් මේ වගේ අඩුපාඩු Taman තුළ ඇති වුණාම Tamanට මේ වගේ විශාල දුක් වේදනා කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ අවබෝධය මේ භාවනා යෝගියාට පාළ වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා ප්‍රඥාවෙන් ගොඩාක් කරුණු දකිනවා. එහෙනම් අපි මේ ලෝක සත්‍යයට මොනවද දෙන්නේ? ඒ දෙන දේ මේ හැමතැනම තැම්පත් වෙනවා. අපේ කය තුල තැම්පත් වෙනවා. විශ්වයේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන දේ නැවත නැවත ඒ ආකාරයෙන්ම පරිසම් දෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන්න වඩන්න Tamanට උදකලාවේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. මෛත්‍රී භාවනාව කරන්න කරන්න නිශ්චල පරිසරයක් බවට ඒ පරිසරයපත් වෙනවා. සත්තුන්ගෙන් කුරා කුඹියාගෙන් පවා කිසිම හිංසාවක් පීඩාවක් නැති වෙනවා. එයාගේ භාවනා යෝගී ජීවිතය බොහොම ලස්සනට කටයුතු කරගෙන යන්න පුළුවන්. එයාගේ තපස් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේ සියලෝම නාම රූප ධර්මතාවයන් එයාට විශාල උදව්වක් උපකාරයක් බවට පත් වෙනවා මේ මෛත්‍රී භාවනාව තුළින්. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාවේ යථාර්ථය දැනගන්න ඕනේ. මේ නාම රූප නිසා අපි තුල කෙලෙස් අට ගන්න පුළුවන්. එහෙම කෙලෙස් අට අරගෙන මේ මෛත්‍රී භාවනාවම මුලාවක් වෙලා තියෙනවා. උඩඟුවක් ආහංකාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒකම මාන්නය වඩන්න හේතුවක් වෙලා තියෙනවා. එහෙනම් අපි මෛත්‍රී භාවනාව වඩනකොට අපි මේ සෑම මෛත්‍රී වාක්‍යයක් තුලින්ම කෙලෙස් ධර්මයක් අට නොගන්න නම් මේ නාම රූප පිළිබඳ නාම රූප ධර්මතාවය පිළිබඳ විශාල අවබෝධයකින් යුක්තව මේක කරන්න ඕනේ. භාවනාව කියලා කියන්නෙම චිත්තානුපස්සනාව. එහෙනම් අපි 100න් යුක්තව මේක සජ්ජායනා කරන්නට ඕනේ. මේ සජ්ජායනා කරන හැම මොහොතෙම අපේ කයේ මේ මෛත්‍රී වාක්‍යය තැම්පත් වෙනවා. සුවපත් භාවයේ තැම්පත් වෙනවා. නිදුක් භාවයේ තැම්පත් වෙනවා. නිරෝගී භාවයේ තැම්පත් වෙනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපට සුවසේ ඉන්න පුළුවන් දුක නැතිව ජීවත් වෙන්න පුළුවන් නිරෝගිමත්කම ලැබෙනවා එහෙනම් මේ තුන අපගේ කයට අපි මේක ඇතුළත් කරනවා අපගේ භවගාමි ජීවිතයට මේක විශාල කුසලානිසංසදායක කර්මයක් වශයෙන් නිර්මාණය කරගන්නවා ඒ විතරක් නෙමෙයි මේක සජ්ජායනා කරන්න කරන්න විශ්වයේ සෑම අණුවක් තුළම මේක තැම්පත් වෙනවා, ගබඩා වෙනවා. පොළව භ්‍රමණය වෙන වේගයට අනුව මේ මෛත්‍රී තරංගය මේ මහා පොළව පුරාම විසිරිලා එකට ඒකරාශි වෙලා සෑම අංශුවක් අණුවක් තුලම මේක තැම්පත් වෙලා ලෝකයේ කොහේ ගියත් අපට සුවපත් භාවයේ ලෝකයෙන් ලැබෙනවා නිදුක් භාවයේ ලැබෙනවා නිරෝගී භාවය ලැබෙනවා හැමෝම ලෙඩ වෙනවා හැමෝටම ලෙඩ රෝග වෛරස් වසංගත බෝ වෙනවා නමුත් අපි ලෙඩ වෙන්නේ නැහැ වැඩිපුර මේ සුවපත් භාවය නිරෝගී භාවය පූජා කරපු නිසා සමහර තැන්වලට ගියාම ගොඩාක් දුස්සීල අය ඉන්නවා ඒ අයගේ පීඩාව ඉන්සාව নানা ප්‍රකාරයෙන් හැමෝටම ලැබෙනවා නමුත් අපට ඒගොල්ලෝ ඉන්සා කරන්නේ නැහැ ඉන්සා කරන්න ඉතෙන්නේ නැහැ ඒ හයගෙන් යාපත පමණයි අපට වෙන්නේ. එහෙනම් නිදුක්භාවය ඕනම තැනකින් අපට ලබා ගන්න පුළුවන්. හේතුව මෙතනක් තියෙන්නේ සතරමා භූත, එතනක් තියෙන්නේ සතරමා භූත, ලෝකයේ හැමතැනම පවතින්නේ සතරමා භූත. එහෙනම් මේ භූතයාට මොනවද අපි කරන්නේ? මේ ප්‍රශ්නේමයි අරිත් භූතය අපටත් කරන්නේ. එහෙනම් මෙතන ඉන්නකොට අපි මේ මිනිසුන්ට යාපත් දෙය කළා නම් මේ ලෝක සත්වයාට අපි මා කරුණාවෙන් කටයුතු කළා නම් අපි මේ ලෝකයේ කොහේ ඉතියත් ඒ අයගෙන් ඒ මා කරුණාව ඒ සත්කාරය අපට ලබා ගන්න පුළුවන් ඒක ලැබෙනවා ඒක තමයි හේතුඵල ධම එහෙනම් මේ ඉන්න තැනමයි Tamanට සුදුසු මේ සජ්ජායනා කරන වාක්‍යමයි Tamanට සුදුසු මේකමයි Tamanගේ නිවන් මාර්ගය මේකෙම මට හැම අඩුවක්ම අදන්න පුළුවන් කෙලෙස් නිරෝධ කරන්න පුළුවන් කෙලෙස් ඇති නොවන්නට වග බලා ගන්න පුළුවන් කියන අවබෝධය ඇති වුනාම මෙයා මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා ඒකායන මග්ගෝ නිවනට එකම මාර්ගය මෛත්‍රී භාවනාව කියන එක තේරුම් ගත්තාම ඒ භාවනා යෝගියා සෝවා මාර්ගයටපත් වෙනවා සෝවාන් ඵල ඥාණයටපත් වෙනවා එහෙනම් අපේ මිනිසත් භවය අපට කෙලවර කරගන්න මේ වගේ පුංචි සියුම් තැන් වලින් සියුම් සිතුවිලි වලින් විශාල අවබෝධ ඥාන ඇති කරගෙන ඒ අවබෝධය තුලින් ඒ ප්‍රඥාව බවට පත් කරගෙන අපි ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හැම එකක්ම අපට හදන්න පුළුවන් මේ භාවනාව වඩන මේ භාවනා යෝගියා ටිකක් දවසක් මේක වඩාගෙන යනකොට එයාට විශාල සන්තෝෂයක් දැනෙනවා මම දැන් මෛත්‍රී භාවනාව ගොඩාක් ගැඹුරෙන් වඩන භාවනා යෝගියෙක් ගොඩාක් වෙලාවක් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ජීවිත කාලයම තාපසයක වශයෙන් මේ කටයුත්ත කරනවා කියන එක මෙනෙහි වෙනකොට ඒ සන්තෝෂය ඇති වෙනකොට අන්න භාවනා යෝගියාගේ සිත නැවත කැළඹෙනවා මම ගොඩාක් මේක තුලින් මාන්නයකුත් අදලා මේ සන්තෝෂයේ තුලින් මම බැඳීමක් ඇති වෙලා ඇලීමක් ඇති වෙලා මම මට යාපත කරනවායි කියලා අකටයුතු දේවලුත් මට මං සිදු කර ගන්නවායි කියන මේ අවබෝධ ඥානය ඇති වෙනවා. එතකොට මම මොකටද මෛත්‍රී කරන්නේ? කාටද මම මෛත්‍රී කරන්නේ? කුමක් සඳහා මෛත්‍රී කරන්නේ කියන විවිධාකාර ප්‍රශ්න Taman තුල අට ගන්නකොට අන්න භාවනා යෝගියාට තේරෙනවා නාමයේ රූපයේ තුලින් කෙලෙස් ඇති වෙන එක නැවතුවා ඒ අවබෝධය ලැබුවා තවත් ඉහළ ක්‍රමයකට මේ නාම රූප නිර්මාණය වෙනවා ඒ ඒ ක්‍රම වලින් කෙලේශ ධර්මයන් අට ගන්නවා කියන මේ අවබෝධය මේ භාවනා යෝගියාට ඇති වෙනවා මේ අවබෝධය ඇති වුණාට පස්සේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා මෛත්‍රිය නොකරනවාය කියන එකත් මෛත්‍රියක් තමයි මේ ලෝකේ හේතුව යම්කිසි කෙනෙකුට දානයක් දෙනවා දානයක් දෙනවා කියන එක තුලින් එයාට අකටයුතු දේවල් වෙන්න පුළුවන් අකටයුතු දේවල් වෙලා ඒ දේවල් තුලින් එයා මුලා වෙන්න පුළුවන් සසරේ ඉපදෙන්න පුළුවන් හැබැයි මොකවත් දුන්නේ කියන එක දුන්නාම ඒක තුලින් එයාට මොකවත් කරගන්න බෑ කිසිම අකුසලයක් කරගන්න බෑ ලෝභ දේශ මොහ වඩන්න ක්‍රමයක් නෑ රාගය වඩන්න ක්‍රමයක් නෑ ඒ නිසා එයාට යාපත වෙන්න පුළුවන් එහෙනම් යම් කිසි දෙයක් දීලා ලෝභය ඇති කරගෙන ඒ ලෝභය නිසා द्वේෂය ඇති කරගෙන සසරේ ඉපදෙන කෙනාට වඩා මොකවත් දුන්නේ කියන එක තුලින් කිසිම දෙයක් වඩා ගන්න අපෝසත් වුණා කියන ධර්මතාවය ශ්‍රේෂ්ඨ නැද්ද? අන්න මේ ධර්මතාවයට තේරෙනවා. මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රී භාවනාව ඉහළ මට්ටමින් වඩන පාරමිතාවක් වශයෙන් වඩන කෙනෙකුගෙන් කවදාවත් අපට මෛත්‍රියක් ලබා ගන්න බෑ. එයා ලෝකයට මෛත්‍රිය දෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාව මේ තරම් අසංකේය ගණන් වඩලා ඇයි මෙයාගෙන් ලෝක සත්‍යයට මෛත්‍රිය ලැබෙන්නේ නැත්තේ කියලා බලනකොට මේ මෛත්‍රියේ භාවනාව වැක්කිරෙන ස්වභාවය තියෙන්නේ මම්මුලාවච්ච පටවි ස්වභාවය මේ මෛත්‍රී භාවනාව බොහොම අනුකම්පා වචන වලින් ඇදිලා අනේ පුතේ අනේ දුවේ කියලා බොහොම අනුකම්පාවෙන් ලෙංගතුකමෙන් සෙනෙහසෙන් කතා කරනවා නම් ඒකත් මම්මුලා වෙච්ච ස්වභාවයක් කෙලෙස් ධර්මයක් නැති බැඳීමක් මිනිස්සු තුළ ඇති කරනවා නැති ගැටීමක් මිනිස්සු තුළ ඇති කරනවා නිකන් ඉන්න මිනිසුත් එක්ක සම්බන්ධකම් ගොඩනගනවා එහෙනම් ඒක තුළින් ආදරය කරුණාව කියන මහා භයානක දේවල් අපි තුළ ඇති වෙලා ශ්‍රමණය හැමදේම අත්හරින්න ඕනේ නමුත් ශ්‍රමණයා ගීයට බැඳිලා සෙනෙහසෙන් බැඳිලා පෞල් ජීවිතයේ තියෙන බැඳීම වාගේ ශ්‍රමණ ජීවිතයේ දායකයොත් එක්ක බැඳීමක් ඇති කරගෙන එයා සම්පූර්ණයෙන්ම සසරේ අතරමං වෙලා එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා දෙවනි මට්ටමටපත් වෙලා එහෙනම් ඒ දෙවනි මට්ටම තුළ එයා කිසිම කෙනෙකුට මෛත්‍රිය දෙන්නේ නැහැ. මෛත්‍රිය දෙන්නේ නිවනට පමණයි. මා කරුණාව ඇති කරන්නේ නිවනට පමණයි. එහෙනම් සසර දුක නිවා ගන්න විතරක් එයා මෛත්‍රිය දක්වනවා ලෝක සත්‍යයට පුතේ දුවේ කියලා උරතල් කරන්න ආදරෙන් කතා කරන්න සපසනීප ආන්න ඒ අයත් එක්ක විස්තර කතා කරන්න මේ වගේ දෙතිස් කතා අයා ළඟ නැහැ කිසිම කෙනෙකුට පින් අනුමෝදන් කරන්නේ නැවත ඉපදීම පිණිස කිසිම කෙනෙකුට ඒ ධර්මතාවයන් තුලින් මාන්නයක් උඩඟුවක් ආංකාරයක් ඇති කරන්නේ ධර්මයක් දේශනා කෙරුවොත් ඒ සෑම දෙනාගේම සිත්‍රි දෙනවා වේදනාව නටගන්නවා ඒකයි මා කරුණාව තමන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියනවා මේ මේ අඩු හදාගන්න කියලා කියනවා තමන්ගේ වැරදි ප්‍රසිද්ධියේ කියලා අවවාද අනුශාසනා දීලා ඒව අදාගන්න කමටාන් ටික දෙනවා ඒක තමයි එයාගේ මහා කරුණාවේ මෛත්‍රිය එහෙනම් අපි මිනිසුන්ගේ සිත් රිදෙයි. ඒ මිනිස්සු කලබල වෙයි. අපට දාණය නොදෙයි. අමනාප වෙලා පිටත් වෙයි කියලා හිතලා ඒ මිනිසුන්ට ගැළපෙන විදියට ධර්මය කියනවා නම් ඒ මිනිසුන්ට සුදුසු කමටහන් දෙනවා නම් ඒ මිනිස්සු රැකගන්න ආරක්ෂා කරන්න දීර්ඝකාලීනව නඩත්තු කරන්න විදියට අපි ධර්මයේ දේශනා කරනවා නම් ඒ අයගේ පින් ආනිසංස දීලා ඒගොල්ලන්ගේ සිත් සන්තෝෂ කරනවා නම් ඒ අයට ගොඩාක් ඉදිරි කාලයේ ලැබෙන ප්‍රතිඵල ගැන කියලා නැටි බලාපොරොත්තු ඇති කරලා අර ඇස් දෙක බැඳලා කලාවේ ගින් අතරමං කරනවා වාගේ යමක් කරනවා නම් ඒක මා කරුණාවක් නෙමෙයි ඒක මෛත්‍රී භාවනාවක් නෙමෙයි ඒක තමයි මේ ලෝක සත්වයාට කරන විශාල අකටයුත්ත මේ ලෝක සත්වයාට කරන විශාල විනාශදායක කටයුත්ත එහෙනම් මේ භාවනා යෝගියා මේ මෛත්‍රියේ තුන්වෙනි මට්ටම අවබෝධ කරගත්තාම එයා ලෝකෙට කිසිම කෙනෙකුට අනුකම්පාවක් නැහැ. මේවා දුකයි, මේවා වැරදි, මේවා හදාගන්න දාන දෙන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වැරද්ද හදාගන්න ඒක තමයි මට දෙන දාණය. එහෙනම් එයා මේක ලෝකෝත්තරව දකිනවා. යම් කිසි කෙනෙකුගේ වැරද්දක් දැක්කාම සංගවන්නේ නැහැ. එයාට අනුකම්පා කරන්නේ අඬගාලා මූණටම කියනවා මේක වැරදි මේක කරන්න එපා හදාගන්න. එයා එතනින් පස්සේ පන්සලට එන්නේ නැහැ. පන්සලට එන්නේ නැත්තේ ඇයි? මේ අඩුව තියෙන නිසා. එහෙනම් අඩුව හදාගෙන එන්න තමයි එයා සූදානම් වෙන්නේ. අඩුව හදාගන්නයි කාලය ගන්නෙ. එහෙනම් ඒක තුලින් වරදක් වෙලා නැහැ. යම්කිසි කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් කරනකොට එයාගේ වැරද පෙන්වලා දීලා කමඨාණක් දෙනකොට ඒ නිසා එයා ඒ කමඨාන තුලින් යම් කිසි දෙයක් තේරුම් ගන්නවා නම් Tamange අඩුව අවබෝධ කරගන්නවා නම් ඒ අඩුව හදනවා නම් ඒක තමයි එයාගෙන් අපට ලැබෙන විශාල දාණය මා කරුණාව හේතුව යම් කිසි කෙනෙක් දානයක් දුන්නාම ඔදි ව්‍යංජනපත් දුන්නාම අපි දන්නවා මේක දානයක් කියලා. එයා අපි නිසා ಗುಣධර්මයක් වඩනවා නම් අපේ ධර්ම අනුශාසනාව නිසා වැඩෙන නිසා ඒකේ ආනිසංසත් අපට දානයක් නේද? එහෙනම් යම්කිසි කෙනෙක් අඩුවක් හදනවා, ಗುಣධර්මයක් වඩනවා, තමන්ගේ වැරද්දක් නිවැරදි කරගන්නවා සසරට යම්කිසි අඩුවක් තිබුණා ඒක නිවැරදි කරගෙන ලෝකෝත්තර පැත්තට ඒක නැඹුරු කරගන්නවා කියන මොනවාරි Tamanට අබමල් රේණුවකින්වත් යමක් කරගන්නවා නම් ඒ හැම දෙයක්ම මේ අවවාද අනුශාසනාව මේ කමඨාන නිසා සිදුවෙන්නේ එහෙනම් මේ හැම දෙයක්ම ඒගොල්ලොන්ගෙන් අපට ලැබෙන දාණය ඒ දාන පාරමිතාව එහෙනම් දාන පාරමිතාව පුරන්න දන් දෙන්න ඕනේ නෑ ආවාද අනුශාසනා දුන්නාම බණක් ටිකක් කිව්වාම කමඨාණක් දුන්නාම ඒවා තුළින් දානානිසංස ලැබෙනවා දාන පාරමිතාව පිරෙනවා එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ මේ කාරණාව මුල් කරගෙන අපි මේ ලෝක සත්වයාට අවවාද අනුශාසනා දීම තුලින් ඒ අයගේ වැරද්ද නිවැරදි කරනවා නම් ඒ අයගේ අඩුපාඩු හදා ගන්නවා නම් තව තවත් ගුණයාපත් කමින් ඒගොල්ලෝ පරිපූර්ණ වෙනවා නම් මේක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම දාණය අපේ බත්ත්‍යංජන දුන්නාම කැවිලි පෙවිලි දුන්නාම පළතුරු දුන්නාම ඒක ආරයට අරගෙන ආමාශයේ Tamange බඩගින්නෙන් ඒක තැම්පත් වෙලා තැම්බිලා ජීර්ණය වෙලා ඕජාව බවටපත් වෙලා ඒ ඕජාව තුලින් ලේ නිස්පාදනය වෙලා ඒ ලේ තුලින් මස් හැදිලා ඒ මස් මිදිලා තෙල් ඇදිලා තෙල් මිදිලා අස්ති හැදිලා අස්ති මිදිලා ඇට මිදුළු ඇති වෙලා ඒ ඇට මිදුළු කයේ ශක්තිය වෙලා ඒ ශක්තිය ආයෝජනය කරලා ගුණයාපත්කම් මෙනේ කරලා මෛත්‍රී භාවනා වඩලා එයාගේ සම්පූර්ණ චරිත ගුණාංගවල තියෙන අඩුපාඩු හදලා එයා බොහොම ගුණයාපත් කමින් පිරිච්ච සත්පුරුෂයෙක් බවට පත් වෙන්න සෑහෙන කාලයක් යනවා හේතුව මේ ආයෝජනය දීර්ඝකාලීන ආයෝජනයක් ස්ථීර tempatuවක් එහෙනම් මේ විදිහට ಗುಣධර්ම වඩනවට වඩා කෙලින්ම ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරලා එක පාරටම ಗುಣධර්ම වැඩෙනවා නම් එක පාරටම අඩුවක් ඇදෙනවා නම් තමන්ගේ අඩුපාඩුව තේරුම් ගන්නවා නම් අර ක්‍රමානුකූලව මට්ටම් අතකට ගිහිල්ලා ඒ ශක්තිය ධර්මානුකූලව ආයෝජනය වෙලා තමන්ගේ අඩු තේරිලා ඒවා ඇදිලා ඒ යන කාලයට සාපේක්ෂව කෙලිම අඩුව පෙන්නලා කෙලිම හදාගන්න එක බලනකොට මේ දාණය අනිත් හැම දාණයක්ම පරාජය කරනවා හේතුව හැම දාණයක් තුළම මන්දගාමී ස්වභාවයක් පවතිනවා සෑම දානයක් තුළම දීර්ඝකාලීන පැවැත්මක් පවතිනවා මේ ධර්ම දාණය තුළ විතරයි ශනේන් ඒ වැඩ කටයුතු නිමා වෙන්නේ එහෙනම් මේ ධර්ම දාණය දෙනකොට එක පදයකින් ඇතිවෙනා වූ අවබෝධය සෝවාන් වෙන්න පුළුවන් සකු르දාගාමි වෙන්න පුළුවන් අනාගාමි වෙන්න පුළුවන් අරියත් වෙන්න පුළුවන් එහෙනම් අපි ලබාපු මිනිසත් භවය තුළ මේ සෑම ධර්මතාවයක්ම අපට වැටහෙන්න ඕනේ එහෙනම් සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසීම කියන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරපු මේ භාවනා යෝගියා කල්පනා කරනවා මෛත්‍රී නොකිරීමත් මෛත්‍රියක් හේතුව මෛත්‍රී කිරීම නිසා මන් තුළ ලෝභය ඇති වෙනවා නම් ద్వේෂය ඇති වෙනවා නම් රාගය ඇති වෙනවා නම් වෛරය ඇති වෙනවා නම් ඒ මෛත්‍රිය නොකිරීම නිසා ඒ නිර්මාණය වෙන ක්ලේශ මූල ධර්මයන් නිර්මාණය නොවෙනවා නම් ඒක මේ විඥාණයට කරන මහා විශාල මෛත්‍රී භාවනාවක් නේද? ඇයි අපි නැති දේ නැතයි කියන එකට වඩා ඒ ඇති වෙන නිසා අපට කරදරයක් වෙනවා නම් ඒක නොතිබෙනවා නම් ඊට වඩා යාපත් නෙමෙයිද? එහෙනම් මේ දවබෝධය ඇති වුණාට පස්සේ මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී කරලා කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව නොකර කරලා කරන්න පුළුවන් මෛත්‍රී දෙන්නේ නැතුව මෛත්‍රී ගන්න පුළුවන් මෛත්‍රිය කරනකොටගෙන හැම දෙයක්ම නිර්මාණය කරන්න පුළුවන් කියන ප්‍රඥා විදර්ශනා ඥාණය පාළ වෙනවා එහෙනම් මේ භාවනා යෝගියා කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොකිය ඉන්නවා ඒ කියන්නේ මහා කරුණාවේ මෛත්‍රිය වඩනවා මොනවද මෛත්‍රිය කියලා ආනකොට කියනවා මම යම් කිසි දෙයක් කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි කියන්නේ ඒ නිසා මිනිසුන්ට විවිධාකාර නාම රූප නිර්මාණය වෙනවා අදහස් පාල වෙනවා ඒගොල්ලොන්ගේ සිටිවිලි විශාල ප්‍රමාණයක් ඉපදෙන්න හේතුවක් වෙනවා ඇයි කෙනෙකුගේ සිත කලඹන්නේ ඇයි එයාට හිතන්න අවස්ථාවක් දෙන්නේ ඇයි එයා තුළ විවිධාකාර අදහස් ඇතිවීමට මම හේතු හදලා දෙන්නේ ඒ නිසා මම කිසිම කෙනෙකුට ඒ වගේ කැළඹිල්ලක් කුතුහලයක් ඇති කරන්නේ එයාට කල්පනා කරන හේතුවක් අදලා දෙන්නේ මේක තමයි මම වඩන මෛත්‍රී භාවනාව කියලා කියනවා. යම් කිසි කට්ටිය සාකච්ඡා කරනවා එතනින් යනවා ඇරිලවත් බලන්නේ හේතුව ඒ ඇරිලා බලලා එයාගේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා එතනට ගිහින් වාඩි වෙලා මෙයත් සාකච්ඡා කරන්න පටන් ගත්තොත් අර විසඳන්න තියෙන ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. මෙයාගේ ප්‍රඥාව වැඩි නිසා নানা ප්‍රකාර කරුණු කිව්වාම අර සාකච්ඡාව ගොඩාක් ගැඹුරු වෙලා විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විට සාකච්ඡා කරලා කරලා බැරි ගියලා ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැතුව ප්‍රශ්නයත් අත්හැරලා උත්තරයත් අත්හැරලා නිදාස් අවස්ථාව තිබුණා. අපේ සාකච්ඡාව තුළින් විශාල ගැඹුරු දේවල් පෙන්වා දීම තුළින් අපේ හදා සුවමාරු වීම තුළින් ඒගොල්ලන්ට සමහර පිළිතුරු ලැබිලා සමහර අලුත් ප්‍රශ්න නිර්මාණය වෙලා මේක සංකීර්ණ වෙලා විශාල කාලයක් ශ්‍රමයක් මේ මේ පිළිබඳව ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මගේ ඉදිරිපත් වීම නිසා විනාඩියක්වත් මේ සාකච්ඡාවේ කාලය මගේ කාලය බවට පත් වෙනවා. එහෙනම් සාකච්ඡාවේ කාලය මං අදින්නාදානය කරන්නේ ඒ සාකච්ඡා කරන අයගේ කරුණු කාරණාවලට බාධාවක් ඇති කරන්නේ මන් නිසා අලුත් ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් හදන්නේ කියන ඒ මහා මෛත්‍රී කරුණාවෙන් එයා ඉමේන්සර එතනින් යනවා ඒකට සම්බන්ධ වෙන්නේ එහෙනම් සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඒ අයගේ ඒ අදහස් වලට උදාස් වලට අනුකම්පාවෙන් උත්තර දීලා කරුණාකාරණා විමසලා පෑදලි කරලා දීලා ඒ ප්‍රශ්නේ විසඳලා දීලා මා කරුණාවේ මෛත්‍රිය ඇති කරන්න පුළුවන්. ඒ වගේම කිසිම දෙයක් උදව් කරන්නේ නැතුව, සද්ද නැතුව අපේ කුටියට වඩිනකොට ඒක තුලිනුත් මෛත්‍රිය වඩන්න පුළුවන්. එහෙනම් දාණය දුන්නාම මෛත්‍රියන්, ඒ දාණය දුන්නාම ලෝභය ඇති වෙනවා නම් මානිසා ලෝභයක් ඇති නොවේවා කියන අදහසින් දාණය නොදෙනවා. ඒකත් මා කරුණාවේ මෛත්‍රියක්. එහෙනම් මේ ලෝකේ හැම ගනුදෙනුවක් තුළින්ම මෛත්‍රිය වඩන්න පුළුවන්. හැම නාමයක් රූපයක් තුළින්ම මෛත්‍රිය වඩන්න පුළුවන්. හැම සංඥා සංස්කාර ධර්මයක් තුළින්ම මෛත්‍රිය වඩන්න පුළුවන් කියන අවබෝධ ඥානය ඇති වුණාම මේ භාවනා යෝගියා සකු르දාගාමි ඵලයටපත් වෙලා නාම රූප ධර්මතාවයේ තුලින් ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා මේ භාවනා යෝගියා නැවත නැවත කල්පනා කරනවා මේ නාම රූප ධර්මතාවය මේ මෛත්‍රී භාවනාව තුළින් අටගත්තේ කොහොමද මේ භාවනාව තුළින් මේ කටයුත්ත නිර්මාණය වෙන්නේ මා විසින් මොනවද කළ යුත්තේ කියනකොට මේ ලෝකයේ තියෙන ලොකම මෛත්‍රී භාවනාව තමයි මෛත්‍රිය අත්හැරීම එහෙනම් මේ මහා කරුණාව නිසා සාරා සංකේ වෙනකම් මේ සංසාරයේ මට එන්න සිද්ධ වුණා මේ ලෝක සත්‍යය කෙරේ තියෙන අනුකම්පාව තමයි මගේ ඉපදීමට හේතුවක් උනේ. එහෙනම් මගේ ඌණියම මාවඩන මෛත්‍රී භාවනාව මට වෙලා තියෙන අකටයුත්ත මාවඩන මේ මෛත්‍රී භාවනාවේ බැඳීම එහෙනම් මේ අවබෝධ ඥානය ඇති වුණාම එයා මෛත්‍රී භාවනාව නොකරනවා කියන මෛත්‍රිය වඩනවා ඒ කියන්නේ එයාට එයා මෛත්‍රී වඩන්න පටන් අරගෙන එහෙනම් තථාගතයන් වහන්සේ බෝසත් චරිතය තුළින් මේ ලෝකේ හැමදාම ඉපදිලා විදිනකොට ලෝක සත්‍යය ගලවනවා ගලවනවා කියලා උන්වහන්සේ උත්සාහ කළා ගැලවිච්ච සත්‍යයකුත් නැහැ උන්වහන්සේට ගැලවෙන්නත් පුළුවන් කමක් තිබුණේ අන්තිම සිදුවත් මාබෝසත් චරිතය තුළ බෝධි මූලයේ උන්වහන්සේ වැඩහිඳලා කල්පනා කළා කිසිම සත්‍යයකට අනුකම්පා කරන්නේ කිසිම සත්‍යයක් මම බේරගන්නේ ඉස්සෙල්ලාම මම බේරෙනවා මගේ ප්‍රශ්න වලට උත්තරේ ලැබෙනවායි කියලා හිතනකොට ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේ නිදාස් වුණා. පස්සේ ලෝක සත්‍යයත් නිදාස් කරන්න උදව් කරන්න පුළුවන්කම ලැබුණා. අන්න මේ අවබෝධයේ පාළ වුණාම මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියා මෛත්‍රී තමන්ට කරන්න ඕනේ. එහෙනම් තමන්ට කරන මහා විශාල මෛත්‍රිය තමයි ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු ටික නවත්තලා තමන්ගේ විමුක්තියට නිදහසට හරියත් ඵලයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන එක. එහෙනම් හැම දෙයක්ම අත්හරිනවා. සුවපත් භාවය අත්හරිනවා. නිදුක් භාවය අත්හරිනවා. නිරෝගී භාවය අත්හරිනවා. ලෝක සත්‍යයට තියෙන මහා කරුණාව අත්හරිනවා මේ සියලෝම කෙනාට නිවන් දකින්න උදව් කරන්න ඕනේ කියන අදහස අතරිනවා. මේ විදියට හැම දෙයක්ම අත්තරින නිසා මෛත්‍රී භාවනාව මොන වගේ தත්වයකද තියෙන්නේ තමන්ගේ විමුක්තියට උපරිම මෛත්‍රී භාවනාව වැඩෙනවා තමන්ගේ හරියත් ඵලයට උපරිම මෛත්‍රී භාවනාව වැඩෙනවා තමන්ගේ වැඩක් බලා ගන්නයි කියලා කියපෝ තථාගත වචනය තමන් තුළින් සම්පූර්ණ වෙන බව තේරෙනවා තමන් ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව අනිත් අයට කියන්න එපා. තමන්ගේ වැඩ නිමා කරගන්න නැතුව තවත් කෙනෙකුට උපදෙස් කරන්න එපා. තමන් ඉස්සල්ලාම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ කරපු දේ තවත් කෙනෙකුට කියන්න කියන බුද්ධ අනුශාසනා ඒ විනය තමන් තුළ පරිපූර්ණ වෙන බව තේරෙනවා. එහෙනම් දැන් තමයි එයා නියම මෛත්‍රී භාවනාව වඩන්නේ සැබෑ මෛත්‍රී භාවනාව තමන් තුළ ප්‍රගුණ වෙන්නේ කියන ඒ අවබෝධය පාළ වෙනවා එහෙනම් හැමදේම අත්හැරීම තමයි මේ ලෝකේ පරම සත්‍ය, පරම මෛත්‍රී භාවනාව. එහෙනම් මේ සැබෑ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියෙක් බවට පත් වෙලා එහෙනම් තමන් යම් කිසි දෙයක් වඩනවා නම් ඒ වඩන දේ තුළින් කර්මයකුත් වැඩෙනවා තමන් යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක තුළින් කර්මයක් නිර්මාණය වෙනවා. Taman යම්කිසි දෙයක් දානයක් කොට පූජා කරනවා නම් ඒක තුළින් කර්මයක් නිර්මාණය වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් ඉපදෙන්න හේතුවක් තිබුණා. හේතුවක් නිර්මාණය වෙලා. එහෙනම් මේ ඉපදීම නවත්තන්න නම් මා තුළින් ඇතිවෙන්නා වූ සියලෝම සංඥා සංස්කාර ධර්මයන් නිරෝධ වෙලා යන්න ඕනේ. කිසියම් දෙයක් Taman තුළින් නිර්මාණය වෙන්න බෑ කර්මානුරූපීව ඉපදීම පිණිස මේ අවබෝධය ආපු වෙලේ ඉඳලා මේ භාවනා යෝගියා කිසිම නාමයක් හදන්නෙත් නෑ කිසිම රූපයක් හදන්නෙත් නෑ නාම රූප ධර්මතාවයේ ආතුල නිර්මාණය වෙන්න කිසිම හේතුවක් නෑ මේ විදියට සියලෝම දේම අත්තරලා මෛත්‍රී භාවනා වඩනවා හැම දෙයක්ම අත්තරලා මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරනවා මේ අවබෝධ ඥාණයටපත් වුනාම මේ ප්‍රඥා ඥාණයට තමයි අනාගාමි ඵලය කියලා කියන්නේ. එහෙනම් අනාගාමි උත්තමයා තුල කෙලෙස් ධර්මයක් නැහැ. බොහොම සියුම් මට්ටමක් පවතිනවා. ඒ මට්ටම කිසිම කෙනෙකුට ඔයන්න බෑ. ඒ තරම් රාතන් වහන්සේ නමක් හිතන විදියට එයාට හිතන්න පුළුවන්. රාතෙක් ජීවත් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්. සියලෝම සංඥා සංස්කාර ධර්මයන් තමන් තුළින් නිරෝධ වෙලා ගිය ස්වභාවයක් පවතිනවා. එහෙනම් මේ තරම් උත්තරීතර තැනට ඇවිල්ලා තමන් කල්පනා කරනවා මෛත්‍රී භාවනාව මං වඩන්නේ නැහැ. ඒක තුළින් නිරෝධ භාවයක් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාවේ ආනිසංස බලාපොරොත්තුවක් Taman තුල තිබිලා මම හැම දෙයක්ම අත්හරිනවා. අත්හැරීම තුළින් මෛත්‍රියක් වඩනවායි කියන අදහස Taman තුල තියෙනවා. එහෙනම් මම මෛත්‍රී භාවනාව අත්හැරලා නැහැ. මෛත්‍රී භාවනා කරන එක නවත්තලත් නැහැ. එහෙනම් මම නොදැනුවත් ඉහළ මට්ටමේ ප්‍රඥා සිටිවිල්ලකින් මාතුලින් මෛත්‍රී භාවනාව වැඩමින් පවතිනවා. මේ වෙනකොටත් මම මෛත්‍රී භාවනා යෝගියෙක් වශයෙන් තමයි ඉන්නේ කියන අවබෝධය ඇති වුණාම මේ ලෝකේ හැම දෙයක්ම මෛත්‍රියක් හැම දෙයක් තුළින්ම මෛත්‍රිය පවතිනවා. ගස්කොළන් ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ලෝක සත්‍යයට මෛත්‍රී කරන්නේ නැද්ද? එහෙනම් මේ ගස්කොළන් වලින් මේ ලෝකෙට වර්ෂාපතනය නිසි කාලෙට ලැබෙන්නේ නැද්ද? මේ ගස්කොළන් වලින් එවන අතුරටයි මිතුරටයි එක විදියට ලැබෙන්නේ නැද්ද? මේ මාපොළවේ ජීවත් වීමේ අයිතිය අතුරටයි මිතුරටයි හැමෝටම පොදුවේ ලැබිලා නැද්ද? එහෙනම් සත්පුරුෂයා අසත්පුරුෂයා කියන දෙදෙනාටම සූර්යා ලෝකය එක විදියටම ලැබෙන්නේ නැද්ද? අතුරටයි මිතුරටයි එක විදියටම මේ වාතයේ ආස්වාස ප්‍රාස්වාස කිරීමේ අවස්ථාව ලැබිලා නැද්ද? එහෙනම් මේ හැම සතරමා භූතයා තුල දකින්නකොට හැම තැනම තියෙන්නේ මෛත්‍රිය හැම සතරමා භූතයා තුලම තියෙන්නේ මෛත්‍රිය එහෙනම් මේ ලෝකේ මෛත්‍රියෙන් තොරව කිසිම දෙයක් නැහැ හැමතැනම මෛත්‍රිය පිරීලා මෛත්‍රිය පරිපූර්ණ වෙලා ලෝකයේ හැමතැනම මෛත්‍රියෙන් පිරීලා තියෙනකොට අමුතුවේ මම මේකට තවත් මෛත්‍රිය පුරවන්න ගිය ඒ අඥානකම ප්‍රඥාවේ අඩුකම මේ භාවනා යෝගියාට තේරෙනකොට එයා අරියත් මාර්ගයට වැටෙනවා එහෙනම් දැන් නිරෝධ වෙන ක්‍රමවේදය ඇතුළෙන් නැති වෙලා එයා දැන් වැඩ නිමා කරන්න යන්නේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ මා පොළවේ තියෙන අනුකම්පාව කොච්චරද අපට මේකේ ගෙවල් අදාගෙන ජීවත් වෙන්න මා පොළව අපට අනුකම්පා කරලා එහෙනම් එයාගේ මෛත්‍රිය නිසා තමයි අපි ගිල ගන්න නැතුව මා පොළවේ ඇවිදින්නේ එහෙනම් වතුර ටික අල්ලලා තියාගන්නවා උරලා දාන්නේ බීලා දාන්නේ වැව් වශයෙන් පොකුණු වශයෙන් ජලාශ වශයෙන් එයා මේ මාපොළේ වතුර අල්ලාගෙන ඉන්න නිසා සෝලෝක සත්‍යයේ පිපාසය සංසිඳවන්න පුළුවන් ඒක මාපොළවේ මා කරුණාවක් මෛත්‍රී භාවනාවක් එහෙනම් මේ මාපොළවේ අපට ඕනතරම් විදියට බණ භාවනා කරගෙන ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ කයම භාවනා ආසනක් වශයෙන් නිර්මාණය කරලා ලෝක සත්‍යයට පූජා කිරීමේ මෛත්‍රී ගුණය දකිනවා මේ විදියට මේ මා පොළවේ තියෙන මෛත්‍රිය සෑම තැනින්ම දකිනකොට මේ භාවනා යෝගියාට පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙනවා මේ හැම පස්පිඩක් තුළම මෛත්‍රී භාවනාව තියෙනවා මේ වතුර ටික ගත්තාම පිපාසය සංසිඳෙනවා අපිරිසිදුකම පිරිසිදු කරගන්න පුළුවන් මේ ලෝකයේ හැමතැනම තෙතමනේ සිසිලස ලබා ගන්න පුළුවන් එහෙනම් මේ වතුර නිසා මේ ලෝකයේ භවභෝග සම්පත් ඇති වෙලා අපේ කුසගින්න නිවා ගන්න පුළුවන් ලැබිලා පිපාසය නිවා ගන්න පුළුවන්කම ලැබිලා මේ සෑම ගස්කොළන්ම ඇදිලා තින්නේ වතුර වලින් එහෙනම් වතුර වල මහා කරුණාව නිසා තමයි අද අපට එවන ලැබිලා තියෙන්නේ මේ හැම දෙයක්ම ඉතනකොට වතුර තරම් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. මේ වායු තරලයේ තියෙන වායුව මේ සැරිසරන නිසා අපට ජීවත් වෙන්න ප්‍රාණ වායුවක් වශයෙන් එක ලැබිලා එහෙනම් අපි අද ජීවත් වෙන්නේ මේ වායුවේ තියෙන මහා කරුණාවෙන් මෛත්‍රී ගුණයෙන් එන වායුව අපට මෛත්‍රී කළේ නැත්තම් උස්ම ඉර වෙලා මේ ලෝක සත්‍යයම විනාඩි පහෙන් මරණයටපත් වෙනවා. එහෙනම් අද මේ ලෝක සත්වයා ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න මේ මහා කරුණාව ලැබිලා නම් ඒ හැම දේ තුලින්ම අපට පෑදිලි මේ වායුව මහා කරුණාවේ මෛත්‍රී ගුණය වඩනවා එහෙනම් චේතනා තුලින් තරංග තුලින් මෛත්‍රී භාවනාව කොච්චර තියෙනවද කියලා බැලුවාම තාපසයාට තරංග වලින් තමයි මෛත්‍රී භාවනාව පාළ වෙන්නේ. සිතවිලි වලින් තමයි මෛත්‍රී භාවනාව වඩන්නේ. ප්‍රායෝගිකව කිසිම දෙයක් කරන්නේ නැහැ. චේතනා වලින් මෛත්‍රිය ප්‍රගුණ කරනවා. එහෙනම් මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය සෑම තප්පරයක් ගානේ සාර අසංකේය දක්වාම මෛත්‍රී භාවනාව වඩනවා හැම තැනම සතරමා භූතය තුල මෛත්‍රී භාවනාව පමණක්ම පවතිනවා මෛත්‍රියේ පිරිච්ච ලෝකයක් කියන එක මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ප්‍රත්‍යක්ෂ ඥානය පාලෝනාම ඇස්සරලා තමන්ගේ කය දිහා බලනවා මේකේ තියෙන්නේ පටවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව එනං සතරමා භූතය තුල මෛත්‍රිය පිරීලානම් මේ සතරමා භූතය තුලත් මෛත්‍රිය පිරීලා මෙයා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් නොකර පරියංකයෙන් උජුම් කායෙන් ඉඳගෙන ඇස් දෙක වසාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි මහා කරුණාවේ මෛත්‍රී භාවනාව මිනිසුන්ට ඉන්සා පීඩා නොකර මොකවත් ඉල්ලන්නේ නැතුව කැමැති දෙයක් කැමැති කෙනෙකුට පූජා කරන්න පුළුවන් විදියට පින්ඩපාත ජීල්ලා ඒ පූජා කරන දේ වළඳලා කිසිම කෙනෙකුට ඉන්සාවක් කරදරයක් පීඩාවක් නැතුව ඉසරදයක් නැතුව එයා උදකලාවේ ජීවත් වෙනවා කාගෙන්වත් යැපෙන්නේ නැහැ. විසිකරන දෙයක් තියෙනවා අකමැති දෙයක් තියෙනවා කැමැත්තෙන් පූජා කරන දෙයක් තියෙනවා ඒකත් ඉල්ලා ගන්න නැතුව පූජා වුණාම ඒ පූජා වෙච්ච දේ වළඳලා ඉන්නවා ඒක තමයි මේ ලෝක සත්‍යයට කරන මහා විශාල මෛත්‍රී භාවනාව එහෙනම් කිසිම කෙනෙකුට කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට අගුණයක් කරන්නේ නැහැ. නින්දාවක් අපාසයක් කරන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකයේ තියෙන මහා විශාල මෛත්‍රී භාවනාව. කිසිම දෙයක් එයා හිතන්නේ නැහැ කර්ම නිර්මාණය වෙනවා මේ විඥානේ ඉපදිලා දුක් වෙනවා එහෙනම් මෙයාගේ උත්පත්තියට හේතුවක් නොවන පිණිස කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා ඒ කියන්නේ එයා තේජෝ මට්ටමින් මා කරුණාවේ මෛත්‍රී භාවනාව වඩනවා එහෙනම් Taman තුළ මෛත්‍රී භාවනාව මට්ටම් අතරකින් ප්‍රගුණ වෙමින් පවතිනවා මෛත්‍රී භාවනාව ක්‍රමවේද අතරකින් මේ වෙනකොටත් කෙරෙමින් පවතිනවා ඒ කෙරෙන මෛත්‍රී භාවනාවට සමවදිනවා ඒ නිසා තමයි රාතන් වහන්සේලා කලබලයක් නැත්තේ මෛත්‍රී භාවනාව වඩනවා භාවනා යෝගී රාතන් වහන්සේලා කිසිම මොහතක කාටවත් අදහස් ප්‍රකාශ කරන්නේ මිනිස්සු අඬගාලා දුස්නින්දා කරන්නේ ඒක තමයි මෛත්‍රී භාවනාව එහෙනම් තම්පස් ස්වභාවයේ දීර්ඝකාලිනව වැඩවාසය කරනවා ඒක තමයි මෛත්‍රී භාවනාව කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර තම්පත් ස්වභාවයෙන් ජීවත් වෙනවා ඒක තමයි මෛත්‍රී භාවනාව එනම් මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කළා මමම මෛත්‍රියක් නම් මමම මෛත්‍රී චරිතයක් නම් මගේ කය මෛත්‍රියේ නිර්මාණය වෙලා නම් සෑම අංශුවක් තුළම සෑම සෛලයක් තුළම පිරීලා තියන්නේ මෛත්‍රියක් නම් අලුතෙන් වඩන්න මෛත්‍රියක් නැහැ අලුතෙන් ප්‍රගුණ කරන්න මෛත්‍රියක් නැහැ මෛත්‍රී භාවනාවක් මට අවශ්‍ය නැහැ මමම මෛත්‍රිය මමම මෛත්‍රී භාවනාව එහෙනම් සතරමා භූතය තුළින් මේ ලෝකයට හිංසා පීඩා නොකර Taman ජීවත් වෙන ක්‍රමවේදයේම මෛත්‍රී භාවනාව වශයෙන් කරගෙන ඒ මෛත්‍රී භාවනාව ජීවිත කාලෙම සමවැදිලා පුරුදු කරනවා ඒකටම ජීවත් වෙනවා එහෙනම් මේ විදිහට තමන්ම මෛත්‍රිය කරගෙන තමන්ගේ චරිතයම මෛත්‍රී භාවනාව කරගෙන ලෝක සත්‍යයත් එක්ක එයත් ජීවත් වෙනවා කිසිම කෙනෙකුට කිසිම මොහතක ඉන්සාවක් කරදරයක් පීඩාවක් නැහැ එයාගේ වැඩ වෙලා හේතුව නැවතිලා තින්නේ භාවනාව නෙමෙයි කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදයයි නැවතිලා තියෙන්නේ ඒ මෛත්‍රී භාවනාව වඩන්න පටන් අරගෙන ඒ ඇදෙන්නා වූ නාමයේ රූපය අවබෝධ කරගෙන ඒ නාම රූප ධර්මතාවය තුලින් ලෝභ දේශ මොහ වෛර කින ඒ අකුසල මූලයන්ගේ අවබෝධය ඇති වෙලා ඒක නිරෝධ කරන්න ප්‍රඥාව වඩලා ඒ මෛත්‍රී භාවනාව තුළින් මේ දේවල් දැකපු නිසා ඒක නිරෝධ කරන්න උත්සාහ කරපු නිසා ඒ සෑම ධර්මතාවයක්ම විදර්ශනාවක් බවට පත් වුණා විදර්ශනා භාවනාව බවට මෛත්‍රී භාවනාව පරිවර්තනය වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් බවට පත් වුණා එහෙනම් මේ විදියට මේ මෛත්‍රී භාවනාවේ නාම රූප ධර්මතාවය අවබෝධ කරගෙන අපිත් වඩනවා නම් මේ කමඨාන මේ ආකාරයෙන්ම ප්‍රගුණ කරනවා නම් මේ ඇතිවෙන්නා වූ නාම රූපම අපේ නිවන් මාර්ගයේ බවට පත් වෙනවා මේ නාම රූපම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් බවට පත් වෙනවා ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන මේ ලබාපු මිනිසත් භවයේ විමුක්තිය බවට පත් වෙනවා එහෙනම් අපි හදේ ඉඳලා මෛත්‍රී භාවනා වඩමු මේ කමඨාන නැවත නැවත සීකරගෙන අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කිරීමට පිණිස අපි මේක පුරුදු කරමු එහෙනම් මේ මෛත්‍රී භාවනාවේ කමඨාන නාම රූප ධර්මතාවය ඒක තුළින් අට ගන්නා වූ අවබෝධය ඒ අවබෝධය නිසා ඇතිවෙනා වූ මාර්ගඵල ඥාන ඒ නිසා අපට ඇතිවෙනා වූ අරියත් ඵලයෙන් පිරිණිවීමේ හැකියාව එහෙනම් මේ හැම දෙයක්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවයේ බවටපත් වේවා අපගේ මිනිසත් භවයේ වැඩනිමා වේවා සියලෝම කෙලෙස් ධර්මයන් සංඥා සංස්කාර ධර්මයන් නිරෝධ වෙන්න අවසාන කමඨාන බවටපත් වේවා. එහෙනම් මේ ධර්මයේ තුලින් මේ ධර්ම ශ්‍රවණය තුලින් අපි ලබා ගත්තා වූ ධර්ම ඥානයේ අවබෝධයේ ප්‍රඥාව අපගේ මිනිසත් භවය පුරාම පැවතිලා මේ අවබෝධ ඥානය තුළින් අපගේ සියලුම කෙලෙස් නිරෝධ වෙලා අපගේ ප්‍රඥාව පරිපූර්ණ වෙලා අරියත් බෝධියටපත් වෙන්නටත් මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්නටත් සියලෝම වැඩ නිමා වේවා මේ ධර්ම කමඨාන අනුශාසනා භාවනාව අපගේ අරියත් බෝධිය පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි